ආවා. එහෙම එන අතරතුරේදී ඒ ධර්ම මාර්ගයේ ওই දේශනා ස්වාමීන් වහන්සේලාගේ අහනකොට මේ ඒවයි තියෙන වචන මේ මතක තියාගන්න බැහැ ඒ පිළිබඳ අවබෝධයක් ඒ මාර්ග වචනවල අර්ථය මතක තියාගන්න බැහැ ඒ වගේම නිවසේ තියෙන රාජකාරී කටයුතුත් එක්ක බණ පොත් ඒවා කියවන්නත් බැහැ එහෙම නිසා කාලයක් නැති නිසා ධර්ම මාර්ගයෙන් අයින් වෙලා හිටියා. ඊට පස්සේ එහෙම ඉන්න අවස්ථාවකදී තමයි මේ වහන්සේලාගේ මේ බුද්ධෝත්පාද මේ දේශනා අහන්න අවස්ථාවක් ලැබුණේ. එතකොට ඉතුණා මේ වචන එහෙම ඒව නොදැන හිටියට ඔබ වහන්සේලා ඒ දේශනා කර නිවන් මාර්ගයේ සරලව කියන දේශනා සවන් දෙනකොට මේ පුළුවන් මේ මාර්ගය ගමන් කරන්න කියන අදහස ආවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සෑහෙන දේශනා ප්‍රමාණයක් ඔබ වහන්සේලාගේ දේශනාවලට සවන් දුන්නා. ඉතින්දී මේ බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම හොඳින් අවබෝධ වුණේ ඔබ වහන්සේලාගේ දේශන තුලින්. ඒ අනුව ඔබ වහන්සේලා කරපු මඟ පෙන්වීමට අනුව මේ ධර්ම ක්‍රම ප්‍රතිපදාවක් විදියට කොහොම හරි කාලය වෙන් කරගෙන ප්‍රතිපදාවේ සෑහෙන කාලයක් ඉවසීමෙන් යෙදුණා කාලය වෙන් කරගත්තා දිනකට කොහොම හරි එහෙම ප්‍රතිපදාවේ යෙදෙමින් ආපු මේ ගමනේදී ලැබෙන ඒ සැනසීමක් එක්ක ඇති වෙන නිවීමේ ස්වභාවයක් එක්ක ඔබ වහන්සේලාට කතා කරන්න ඕනේ කියලා හිතුණා ඒකයි අද මේ විදියට මේ හැමතුමක් ලබා ගත්තේ <laughs> ඔබතුම ඔබතුම මොන හරි ගැටලුවක් තියෙනවද මොන හරි විශේෂ කාරණාවක් තියෙනවද දැනගන්න ඔව් මෙහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම කියනවා නම් මේ මේ දර්ශනය කියන්නේ මොකද්ද කියලා ඔබ වහන්සේලාගෙන් දැනගත්තු වෙන ප්‍රතිපදාවේදී අපිට කීයක් වගේ අහලා තියෙනවද බුද්ධ ඇත්තටම මම බැලුවා ස්වාමීන් වහන්සේ මේ අර මේ අභිඥා දේශනා මාලාවේ සම්පූර්ණ ටික නම් අහගෙන එතනින් පස්සේ සියලුම දේශනාවගේ සවන් දුන්නා ඉඳ ලැබෙන හැම වෙලාවකම ඒ කියන්නේ 100කට වැඩි වැඩි පිරිසක් තිබුණා එතන. ඉතින් තව තවත් ප්‍රත්‍යක්ෂ වුණා මේ දේශනාව වහන්සේලාගෙන් අහනකොට. ඉතින් අර හිතේ කරන මේ කාර්යයේ දිනදා කටයුතු වල තිබිච්ච පීඩාව පුදුමාකාර විදියට නිවි ගියා ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ අර නැවත නැවත හිතේ තිබුණා මගේ යම් යම් ගැටලු සහගත දේවල් හිතේ නැවත නැවත රැව් පිළිරැව් දෙන ස්වභාවයක් ඒවා එකපාරටම බ්‍රේක් ගැහුවා වගේ නතර වෙලා නෝ ඔබ කොහෙන්ද කතා කරන්නේ මම කතා කරන්නේ ස්වාමීන් වහන්සේ නුවන්ගඩි සාමාන්‍ය වයස කීයක් වගේ දැන් වයස 44ක් වෙනවා ස්වාමීන් වහන්සේ කුඩා ළමයි දෙන්න දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම ඒ වගේම රැකියාව ඕකට කියාවක් කරනවා ස්වාමීන් වහන්සේ. මොනවාගේ රැකියාවක් කරනවා? රජයේ රැකියාවක් කරන්නේ මේ සමාජ සේවා නිලධාරී විදිහට කටයුතු කරනවා. කාර්ය බහුල වුණත් සමාජ සේවා නිලධාරී කියන ස්වාමීන් වහන්සේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තමයි කටයුතු කරන්නේ. හරි. ඉතින් ඒ මාර්ගයේදී දැන් මගේ දිනපතා සාමාන්‍ය කාර්ය සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මේ ඒ කාලේ මම සති භාවනා කටයුතු වලටත් යෙදিলা හිටියා. නමුත් ඒ සති භාවනාවේ සතිය තුල අර බාහිර පරිසරයෙන් නිදිලා ඉන්නකොට ලැබුණු සැනසීම එක දවසකින් ගෙදර ඇවිල්ලා නැවත ගැටෙන සමාජ සාමාන්‍ය පරිසරයට වැටෙනකොට ඒ තත්ත්වේ නැති වෙලා යන බව තේරුණා. ඉතින් එහෙම දෙයකින් වැඩක් නැති තත්ත්වයක් මම හිතුවා මගේ වැරද්ද නිසා දන්නේ මෙහෙම අවබෝධයක් නොලැබෙන්නේ. එතන ගොඩක් එළියට එනකොට සති භාවනාව කළා කට්ටිය කතා වුණා මෙහෙම දෙයක් වෙනවා මේම උඩට විහිදිලා විසිරීමක් වෙනවා එහෙම දෙයක් වුණාද අවංකවම කියනවා ස්වාමීනාත මට කිසි දෙයක් එහෙම වුණේ නැහැ ඉතින් හිතෙත් යම් කිසි කලකිරෙන තත්ත්වයක් ඇති වුණා භාවනාව මෙහෙම කරලා එහෙම යෙදෙනකොට මේකේ ප්‍රතිඵලයක් නැද්ද කියලා. කොහොම ඉන්නකොට උදේ පාන්දරක් මම දරුවෝ හිටියත් පාන්දර 3ට නැගිටලා දැන් ඔබතුමිය දැන් ගොඩක් වෙලා විනාඩි 15ක් වගේ කතා කරලා 10ක් වගේ අපිට ඔබ ගැන වැටහීමක් තියෙනවා කතා කරපු දේවල් වලනොත් ඒ කියන්න උත්සාහ කරන දේවල් වලනොත් අපිට දැනගන්න ඕනිකම තියෙන්නේ මේ මාර්ගය තුල කටයුතු කරන ආකාරයේ මොකද මේ නිවන නිවන් මඟ ගැන තියෙන අදහස කියන එක. ඔව් මුලින්ම ඇත්තටම මේ දේශනාවලින් මට වැටහිණු දේ තමයි ස්වාමීන් වහන්සේ මේ සියලු දේ අපි සිතත් එක්ක කරන ගනුදෙනුවක්. එතකොට මේ සිත තමයි අපි හැම වෙලාවකම අපි මේ ඔබ වහන්සේලා කියපු ආකාරයට බුද්ධ දර්ශනය අපි හිතෙන් හදාගන්න දෙයක් තමයි අපි බාහිරට දාන්නේ දාලා ඒකත් එක්ක ගැටෙනවා ඒ සමහර වෙලාවට ඒවත් එක්ක සතුටු වෙනවා එහෙම ගමනක් අපි ඇවිත් තියෙන්නේ නමුත් මෙතන වෙන්නේ අපේ හිත ඇතුලේ ඒ හැදෙන දේ ඔබ වහන්සේලා අර කියන උදාහරණ හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා ගසත් ආලෝකයක් තියෙන වෙලාවට ඇති වෙන ප්‍රතිබිම්බය තුල අපි මේ මනෝ හිතෙන් හදාගන්න දෙයක් තමයි මෙහෙම වෙන්නේ කියලා ඒ වගේම ඔබ වහන්සේලා පැහැදිලි කරා මුල්ම සිත ඇති වෙන්නේ කොහොමද අර දේවල් වලින් වැටහෙනවා වැටහෙම අපි අපි දැන් සාමාන්‍ය දැන් ඔය තේරුම් කරන්න උත්සාහ කරන්නේ මෙතන ආත්මීය දෙයක් නැති බවනේ ඔව් ස්වාමීන් වහන්සේ මේ අනාත්ම ධර්මයක් නේ ඔව් ඒ අනාත්ම ස්වභාවය තමයි අපි පෙන්වන්න උත්සාහ කරන්නේ. මෙතන සිස්ටම් එකක් සබහාදාමේ අංශිද්ධියක් තියෙන එක. ඒක තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ආලෝක හැඩතලයට ශබ්දේ එකතු වෙන එක. හෙනව නේද? ඔව් ස්වාමීනි. ඒතකොට ආලෝක හැඩතලයට ශබ්දේ එකතු වෙනවා කියන එක ස්වභාවික සංසිද්ධියක්. අපි මේ සිත කියලා කියන එක. ආත්මයක් එහෙම මේ ආත්ම ආත්මීය දෙයක් නෙමෙයි. අවිඥානික නෙමෙයි. අවිඥානිකයි. මේක තමයි තේරුම් ගන්න අමාරු ගොඩක් අයට. ගොඩාක් අයට ඒක අවබෝධය තුළ ඒතර තමයි නිවන් මාර්ග තියෙන්නේ. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ ඇත්තටම දෙයක් නෙමෙයි. මෙතන සිද්ධියක් හට ගන්නවා. හට ගන්න සිද්ධිය ඒ සත්‍ය දැක්කොත් තමයි ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ. ඒක ඒක තමයි අෂ්ටගාමය කියන්නේ. සමුදය කියන්නේ හට ගන්නවා. ඒ ප්‍රසාද තමයි ආයතන තමයි ප්‍රසාද වෙන්නේ. ඇස කන දිව නාසය කය මන කියන ආයතන. ඒ ආයතන නිරෝධයක් තමයි සලායතන නිරෝධෝ නිබ්බහනෝ කියන්නේ. එතකොට ගින්නක් ගින්න නිවීමක්. වැටෙනවද? ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගින්නක අල්ලගෙන තමයි උපාදාන කරගෙන පත් වෙලා ඉන්නේ. දුක දෝමනස්ස අපි හැම දෙයක්ම ඇලෙනවා ගැටෙනවා කියන්නේ සැප දුක කියන්නේ අපි අල්ලගත්ත දේ අපිට පුරුදු දේ නිතර නිතර අපිට හුරු දෙයට අපි ඇලෙනවා නුහුරු දෙයට ගැටෙනවා ඉතින් ඒ මේක දකින්න ඕනි මහා නුවණකින් අපි මේ නිවන් මාගේ කියලා අපි හිතන් ඉන්නේ මොකද්ද කියන එක තමයි මෙතනදී දැන් අපි අපිට මේ දෘෂ්ටිය තුළ ලෝකයක් තියෙනවා දෙයක් තියෙනවා ඒ ලෝකයක් තියෙනවා කියන තැනම තමයි දෙයක් තියෙනවා කියන තැනම තමයි දෙයක් තිබ්බොත් තමයි කෙනෙක් ඉන්නේ. ඒක දකින්න කෙනෙක් ඉන්නේ. හැබැයි ලෝකයේ තියෙනවා කියන්නේම තමන් ඉන්නවා කියන එකයි. ඒකම තමයි හැඟීම. ආත්ම හැඟීම. ඇත්තටම මෙතන මෙතන තියෙන්නේ මේ ස්පාක් එකක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ස්පර්ශයක්. ඒ මොහොතේම ඒ කියන්නේ මේ මොහොතේම සකස් වෙලා ඇති වෙන නැති වෙන ධර්මතාවය. පවතින්නේ නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති. තිතියක් පනවන්න බැරි. ඒත් අනතත්තම් පඤ්ඤායති කිව්වට තියෙන දෙයක් නැහැ. දැන් අපි හිතේනේ දැන් මේ ඔක්කොම හදාගෙන ඉන්නේ. චිත්තේන නියති ලෝකේනේ. අපි හිතනවානේ, පේනවා නෙමෙයිනේ. අපි හිතනවා මේ අඹ ගහ මේ මේසෙ පුටු අපි ඔක්කොම නමත් තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ අපි අපි ඇත්තටම මනෝමය සිතුවිල්ලක ඉන්නේ. අපි සිතුවිලි ලෝකයක ඉන්නේ. ඉතින් අපි මේ චිත්තේන නියති ලෝකයේ තමයි අපි අපි මේ ලෝකය කියලා අපි කතා කරන්නේ. අපිට අපි අපි වෙන දෙයක් ගැන දන්නේ නැහැ. අපේ හිතට හිතන්න බෑ. ඇත්තම කිව්වොත් එහෙම අපි මේ මෙන්න මේ මේ සිත කියන එක තමයි මේ දැන් අපි අපි හිතන්නේ අපි ජීවත් වෙනවා. අපිට එහෙම හිතෙනවා. අපිට පණ තියනවා කියලා හිතෙනවා. මේක තමයි අපි අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙම දෙයක් නැති බව. ඒක අතිශයින් ගැඹුරුයි. ඒක අවබෝධ කරගන්න තමයි අපි මේ ප්‍රතිපදාවක් කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් ස්වභාවය තමයි සිතට දැන් අපි මේ පැත්ත බලනකොට බිත්තිය පේනවා. මේ පැත්ත බලනකොට පොත පේනවා. පොත දකින හිතන මේ බිත්තිය දකින්නේ බිත්තිය දකින හිතන මේ මල දකින්නේ මල දකින හිතන මේ පුටුව දකින්නේ පුටුව දකින හිතන මේ පොළොව දැන් සාමාන්‍යයෙන් බෙල්ල වටයක් කරකවනකොට අපි අපිට මේ පේන දේවල් එකක් ඇති වෙනවා ආයි ඒක අනිත් පැත්ත බලනකොට ඒක නෑ වෙන එකක් පේනවා ආයි අනිත් පැත්ත දැන් අපි හැමතිස්සම විතර දෙයක් දෙයක් දෙයක් ගැන කතා කරන්නේ පොත, බිත්තිය, මල, පුටුව, පොළව අපේ නමක් තමයි අපි අපි දකින්නේ හැමතිස්සෙම අපිට දෙයක් පේන්නේ. අපි අර හිතින් දාගත්ත නම තමයි අපිට මතක් වෙන්නේ. අපිට පේන්නේ ඒවා. දැන් මෙතනට චීන ජාතිකයෙක් ඇවිල්ලා හිටියා. දැන් එයාට චීන භාෂාවෙන් පොත මේසෙ බිත්තිය කියලා ඒවා නැහැනේ නේද? ඔව් සර්. ඔයාගේ දැන් සුදු ජාතික කෙනෙක් આવොත් එයාටත් භාෂාව සද්ද වෙනස්. ඔතේ හැඩතල වලට ශබ්ද ගැට ගහගෙන තමයි සිත කියන්නේ ඒකට. ඒක අර මුලින්ම අර පුංචි ළමයා මේ ලෝකෙ ඉපදෙනකොට දැන් අපි ඉපදෙන තැනට ගියාම එහෙම දෙයක් නැහැ. ඉපදිච්ච ගමන් පුංචි දරුවෙට එහෙම නම් මුකුත් නැහැ. ආත්මීය දෙයක් ගැන පුංචි දරුවා දන්නේත් නැහැ. පුංචි දරුවා දන්නේත් නැහැ මේ ක්‍රිස්තියානිද බුද්ධ ආගමේද මුස්ලිම්ද හින්දුද ඉරක් තියනවාද හඳක් තියනවාද ඇමරිකාවක් තියනවාද රුසියාවක් තියනවාද පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. ඉරිසියාවකුත් නැහැ, වෛරයකුත් නැහැ, ක්‍රෝධයකුත් නැහැ, ආසාවකුත් නැහැ, තණ්හාවකුත් නැහැ. හරි සරලයි. ප්‍රභාස්වරං චිත්තං. අපි එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ හැබැයි. ඒ කියන්නේ සුදු කොලේ. යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක්. මෙච්චරට වෙලා. ඒ කියන්නේ අපි මේ දාගත්ත දේවල් ගොඩාක් එකේ දැන් ලියවිලා. දැන් ඒව මකන එක තමයි අපි රහත් වෙනවා කියන්නේ. අරහත්ත්වය කියන්නේ. එහෙම. ලියාගත්ත දේවල් මකා ගන්න බැරුව ඉන්නවා. අර ප්‍රභාස්වර සිත තමයි රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය. සම්මුති ප්‍රඥප්ති නැහැ. සම්මුති ඒවා මිදෙන්නේ හැබැයි ඒ කියන්නේ බාහිර තියෙන කිසි දෙයක් නැති වෙලා නෙමෙයි. අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ. නමුත් අර අවබෝධයෙන් හැම දෙයකින්ම මිදෙනවා. අර සත්‍ය දකින්න දකින්නයි ඒක වෙන්නේ. එතකොට අපි ඒවට ගිනි ගන්නෑ. බාහිරට කම්පණය වෙන්නේ නැහැ. හරි සරලයි එහෙම බැලුවාම නේද මේ ධර්මයේ. අන්න ඒක තමයි අපි ආයුතු මාවත ලිපිනේ. ඔතනටයි අපි යන්න ඕනේ. මුකුත් නැති තැනකින් පටන් අරගෙන ආයි මුකුත් නැති තැනකින්ම ඉවර වෙන්න හදන්නේ. හැබැයි එහෙම නොවුනොත් වෙන්නේ අපි අතරමඟ අපි සර්ව කුඩ පොළවට පස් වෙනවනේ. අපිට ඒක අවබෝධ කරගන්න බැරි වුණොත් අපි ගොඩාක් දේවල් අල්ලගත්තා වෙනවා. අපි එතනදී ඒ සිත ඒ චිත්ත නියාමයේ අනුව නැවත සකස් වෙන හේතු තියෙනවා. ඉතින් වටවලල්ලේ සංසාර වටවලල්ලේ චක්‍රේ යනවා. තිය ලෝකේ තියෙනවා ලෝකේ තියෙද්දි මම යනවා. ලෝකේ තියෙද්දි යන්න බෑනේ. දරුවොත් ඉන්නවා, ගෙවල් දරුවොත් ඉන්නවා, ලෝකෙත් තියෙනවා, ලෝකෙත් තියෙද්දි යන්න බෑ දුකයි. ඉතින් මා ඉතින් ලතෝනි දෙනවා අඬනවා. මැරෙනවා කියලා හිතනවා. ඉතින් ඒක තමයි දුක. අපි හදාගත්ත දුක. ඇත්තටම දුකක් නෑ මේ කතාව දිහා බැලුවොත්. නමුත් අපි හදාගත්ත දුකක් තියෙනවා. දෘෂ්ටියක්. දෙයක් තියෙන නිසායි සමුදේ කියන්නේ. සමුදේ. දෙයක් තියෙනවා. හැබැයි දෙයක් තිබ්බොත් තමයි සමුදය තියෙන තැන තමයි හැබැයි දුක තියෙන්නේ. දුක සත්‍ය. සමුදය සත්‍ය තියෙන තැන දුක සත්‍යයක් තියෙනවා. හැබැයි දෙයක් කියන්නේම දුකක්ම තමයි. සුඛ දුක්ඛං දුක දුක්ඛං නේ. සපත් දුකක් තේරම දුකක්ම තමයි බුදුන් වහන්සේ දුකමයි හටගන්නේ දුකමයි උපදින්නේ දුකමයි නැති වෙන්නේ. දුකෙන්තර දෙයක් බුදුන් වහන්සේ කතා කරන්නේ. දෙයක් තියෙන තැන දුකක් තියෙනවා. හැබැයි ඒක අවබෝධ කරගත්ත එක තමයි ඒ එතන දෙයක් නැති බව දකින එක තමයි මාර්ග සත්‍ය. හැබැයි දෙයක් නැති බව දෙයක් නැති බව දැකීමයි නිරෝධ සත්‍ය. වැටහෙනවද? එහෙමයි. දෙයක් නැත්තම් දුක් දුක වෙන හේතුවක් නැහැ. දුක් විඳින හේතුවක් නැහැ. නිරෝධයට එනවා. අනේ නිරෝධ සත්‍ය. හැබැයි එහෙම දෙයක් නැති බව දකින්න බෑ. ඒක සත්‍ය දකින්න ඕනේකට. අනේ එකයි මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය මනාකොට පැහැදිලි එතකොට අපිට. අපි ජීවිත කාලය අවුරුදු 60ක් ඉන්නවා කියලා හිතුවට අපි අවුරුදු 10ක් මුකුත් තේරෙන්නේ නැති පොඩි කාලේ. අපි අවුරුදු වයසට ගිහිලත් අපි අවුරුදු 60ක් ඉන්නවා කිව්වොත් අන්තිම අවුරුදු 10ක් අපිට මුකුත් හරියට කරගන්න බෑ. ඒ අවුරුදු 20ක් අයින්ට කරාම 60න් අවුරුදු 40ක් ඉතුරු වෙනවා. දවසට පැය 6ක් අපි නිදි ගත්තොත් ඔය අවුරුදු 40ම බැලුවොත් අපි නිදිගෙන තියෙනවා. දවසට පැය 6ක් කියන්නේ 4න් 1යිනේ. 40න් 10ක් නිදීගෙන තියෙන අවුරුදු. අවුරුදු 30ක් වගේ තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඕකෙත් ඉතින් අර පිස්සුවෙන් වගේ දුවනවා, අරවා හොයන්න දුවනවා, ඉගෙන ගන්න දුවනවා, ඩිග්‍රී ගන්න දුවනවා, ජොබ් හොයන්න දුවනවා, ආයි වාහන ගන්න දුවනවා, මොනවද ගෙවල් දොරවල් හදන්න දුවනවා, සල්ලි හොයන්න දුවනවා. ඉතින් ආයි කසාද බඳින්නත් දුවනවා, ළමයි හදාගෙනත් දුවනවා, දුවල දුවල දුවල දුවල දුවල දුවල අන්තිමටම මිනිගෝ පස්සේ දුවපු මුවා වගේ හති වැටලා මැරෙනවා. හැබැයි යන්තම් හරි මේ ලෝකේ මොකද්ද ඇත්ත කියලා හෙව්වොත් විතරයි පොඩක් දකින්න ලැබෙන්නේ. නැත්තම් ඔය දිය සුලියට ආව වෙලාව වගේ බුදුන් වහන්සේම කියනවා. නාම රූප පත්‍ය විඥානං කියන්නේ දිය සුලියක් කියනවා. අපි දෙයක් කියලා හදගෙන තියෙන රූපයයි නාමයකුයි ගැට ගහගෙන හිතන දේ එළියේ තියෙනවා කියලා. ඒකමයි සිත කියන විඥානය. ඕකම දිය සුලියක් මහණෙනි කියලා බුදුන් වහන්සේ කියනවා. ඒකමයි දිය සුලිය. සසර දිය සුලිය. ඒකේ අවසානයක් නැහැ. ඒකේ නැවතත් තිරියන් ලෝකවල පෙරේත ලෝකවල නිරවල පැහි පැහි පැහි පැහි පැහි පැහි පැහි පැහි දියසුලිය යනවා. කරක් කරක් කරක් කරක් යනවා. අපිට මේ මේ එක ෂණයයි අපිට දක ගන්න තියෙන්නේ. ඒකටත් මනුස්සාත්මයක් වගේ. අපිට මේ ෂණය දැක ගන්න පින නැහැ. එහෙමනේ කියන්න වෙන්නේ. ඇත්තටම අපිට දකින්න තියෙන්නේ ෂණයයි. ඒකටත් මනුස්ස භාවයක් ඕන. නමුත් අපිට ඒ ෂණය දැක ගන්න පින නැහැ. කර්මයේ ගෙවනවා. සසර කර්මයේ ගෙවනවා. මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි ඉපදී ඉපදී සසර කර්මයක් ගෙවනවා. මේ ෂණයක් දැක ගන්න ඇයි අපිට බැරි? ඇයි අපිට වෙලාවක් නැත්තේ? ඇයි අපිට ඕන කමක් නැත්තේ? අපේම අන්ධකම් අපේම දැස් අපිම අතින් වහගෙන අපි කියනවා ලෝකේ පේන්නේ නැහැ කියලා. අපි අන්ධයි කියලා. අපේම දැස් අපිම අපේ අත් දෙක අපේ ඇස් දෙක වහගෙන තියනවා කියන්නේ අපි නිවනත් බිල්ලෙක් කරගෙන ලිඳේ ඉන්න ලිම්මැඩියා වගේ තාත්තට බයයි. තමාර ආ ඉපදෙන්නේ නැහැ කිව්වම ඒකටත් බයයි. මේ හිත මේ සිතේ ස්වභාවය පොනෝභාවික ආයි ඊගාවක හොයන එක හිතේ ස්වභාවය. සිත කියන්නේ ආත්මීය ස්වභාවය කියන්නේ තියනවා කියන එකනේ. ඒකමනේ බොරුව. අපි හීනෙනුත් අපි හීන දකිනවා. හීනෙනුත් අපි සැප දුක් කිනේවා. අපි ටීවී එක දිහා බලාගෙනත් අඬන අය. ටීවී එකේ එක මොකෙක්වත් නැහැ. ඒනට අපි අඬනවා. ඒ තරම් මායාවක අපි රැවටිලා ඉන්නේ අන්ධයෝ වගේ. අපි ඇත්ත ලෝකේ තීනයක් දකින්නේ. අයි අපි ටීවී එකේ දැක්කේ ටීවී එකේ දෙයක් නෙමෙයිනේ. අපි හිතන දේනේ උනේ. අපි නිින්දෙදිත් දැක්කේ අපි හිතන දේනේ උනේ. අපි සිත තුළිනේ සැප දුක් විඳේ. බාහිර නෙමෙයිනේ. අපි ඇත්ත ලෝකෙත් ඒකමයි කරන්නේ. බාහිර කිසි එහෙම දෙයක් නෙමෙයි. අපි හිතනවා. මේ දරුවානේ අනේ යා හොඳ කෙනෙක්නේ. බලන්නකෝ යාට උණුදේ. කොයිතරම් අපරාධයක්ද? අපි මේ හිත හිතාඬනවා. හිත හිත අපි අපි දුක අපි දුකේමයි අපි දුකේමයි දුකේමයි දුකේමයි. කවද්ද මේ ඇත්ත පේන්නේ? මෙතන කෙනෙක් නැහැ කියලා. මෙතන පුජ්‍යලයක් නැති බව. මෙතන ආත්මීය කතාවක් නැති බව. මෙතන සබාධමක් බව. කවදද තේරෙන්නේ? එතකොට වැටහෙයි හැම ෂණේම මේ සිත ඉපදෙනවා මැරෙනවා. අපි අවුරුදු 5ේදී බොනික්කෝ ගැන හිතනවා අවුරුදු 10ේදී 5 සීසත් ගැන හිතනවා අවුරුදු 15ේදී ඕ ලෙවල් ඒ ලෙවල් ගැන හිතනවා අවුරුදු 20 වෙනකොට ගෑල් ළමයි පිරිමි ළමයි ගැන හිතනවා අවුරුදු 30 40 වෙනකොට ළමයි ගැන හිතනවා දේවල් දොරවල් ගැන හිතනවා අවුරුදු 50 60 වෙනකොට අපි මුණුබුරෝ ගැන හිතනවා ඊට පස්සේ දිවි ලෝකයක් ගැන හිතලා මැරලා යනවා එතන එතන මේ හිත මැරෙනවා අවුරුදු 5 හිතපු බොනික්කා ගැන ඔය එකම හිතනම් ඉපදුණු දවසේ ඉඳන් තියෙන තාමත් හිතන්න ඕනේ ඔක්කොම අර බොනික් එක් වෙනුවෙන් කොච්චර අපි නැහි උනාද? ඔය සෙල්ලම් කරන්න කියලා කොච්චර නම් රණ්ඩු කළාද? එතන එතන කිසි තේරුමක් නැති සිත් પરම්පරාවක් නේ. දැන් මේ මොහොතේත් එක සිතක් අපිට උපදිනවා. ওই සිත නෙමෙයි හෙට උදේ වෙනකොට තියෙන්නේ. මේ දවල් hina වෙනවා රෑ අඬනවා. ආයි රෑ hina වෙනවා දවල් අඬනවා. පිස්සුවෙන් වගේ. පෘථග්ජන උම්මන්තකයෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. අපි උම්මන්තක කියන්නේ සාමාන්‍ය කුඩුකාරින්ටනේ. නමුත් බුදුන් වහන්සේ කියනවා මේ අත්සුත පෘථග්ජන අවිද්‍යා භූමිය සිය උම්මන්තකයි කියලා. උම්මන්තක භූමිය කියලා. පෘථග්ජන උම්මන්තකයෝ කියලා. මේ සත්‍ය නොදන්නා තාක් අපි හැමෝම උම්මන්තකයෝ වගේ. අපි දන්නේ නැහැ අපිට වෙන දෙයි. අපිට මේ ෂණය විතරයි කියලා තේරෙන්නේ නැහැ. මේ සිත එක මොහොතයි. මේ පැත්ත බලනකොට එක සිතක් උපදිනවා. මේ පැත්ත බලනකොට තව සිතක් උපදිනවා. මේ සිත ඉපදිලා එතරම් මේ යනවා. ආ ඊගාව සිත ඒ සිතට සම්බන්ධයක් නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා අපි ඉපදෙනවා මැරෙනවා. ඒකට තමයි ෂණ සම්පත්තිය කියන්නේ. ඒ ෂණේ දකින්න එක තමයි ෂණ සම්පත්තිය කියන්නේ. අර මරණානුස්සතිය වඩනකොට කියන්නේ ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් ඒ ක්ෂණයක මරණය දකින්න. ඒක තමයි ඇත්ත කතාව. අපිට ඇත්තම තියෙන එක ෂණයයි. ෂණයක්වත් නැහැ. ඒ ෂණෙත් බලනකොට අතීත සංඥාවක්. අතීතය ගැන හිතුවත් මේ මොහොතේමනේ හිතන්නේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. හැබැයි මේ වර්තමානයේ මේ මොහොතේත් අපි හිතලා තියෙන්නේ අතීත සංඥාවක්. තුන් කාලෙම බොරුවක් වෙනවා. මේක අකාලික ධර්මයක් වෙනවා. මේ මොහොත විතරයි. මොහොත තුළ කාලයක් නැහැ. දැන් ඔබතුමිය දැන් කෝල් එකක් දෙනවා. ඔබතුමිය හෙට කෝල් එකක් දුන්නත් ඒ මොහොතේ විතරයි කෝල් එක ගන්නෙ. ලබන අවුරුද්ද ගත්තත් ඒ මොහොතේ විතරයි කෝල් එක ගන්න. මේ මොහොත කියන එක මේ ධර්මයේ සත්‍යම පැත්ත අපිට පේන හොඳම තැනක් තමයි සිතවිලි මුකුත් සිතවිලි වලට අයිති නැති මොහොත. මේ මොහොත කියන තැන සිතවිලි නෑ. සිතවිලි තියෙන තාක් මොහොතට අවදි වෙන්න බෑ. අර හීනේ සැබෑ ලෝකේ හීනේ දැක දැක ඉන්නවා. හීනෙන් අවදි වෙන එක තමයි මේ මොහොතට අවදිය කියන්නේ. එතනයි ලෝතුරු සොයේ තියෙන්නේ. සදාතනික සොයක් තියෙනවා. අපි මේ ඇස කන දිව නාසය කය මන පිනවන සැපේ ලෞකිකයි පවතින්නේ මේ හොඳ ෂර්ට් එකක් ගන්නවා. ටික දවසක් යනකොට ඒකේ පා වෙනවා. ආයි තව එකක් හොයනවා. මේ ඇස පිනවන පිනවන ඉවර කරන්න බෑ. ඒකයි ස්වභාවය. අනිත්‍ය ස්වභාවය. හැබැයි මේ ලෞතුරුසෝ එහෙම එකක් නෙමෙයි. සදාතනිකයි. එතන සිතුවිලි නෑ. සිතුවිලි වල වෙහෙතට වැටෙනකන් ලෞතුරු සොය හමුවන්නේ නෑ. ඊටාම පැහැදිලි. මේ ෂණේක මරණය දකින්න ඕනේ. ඒකයි අපි කිව්වේ එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිය. මරණය දැන් අපි පොත කියන්නේ අපි කියනවානේ සිතුවිල්ලක් කියලා නේද? පොත කියලා එකක් බාහිර නෑ නේද? එතකොට අපි හිතන තරම් පොතක් නෑ නේද? දැන් ඔබේ රූපෙත් ඔබ බලන්නේ කණ්ණාඩියෙන් පොත වගේම නේද පේන්නේ? දැන් ඒකත් බාහිර නෑ නේද එහෙම දෙයක්. අපි හිතන දෙයක් නේද මේ මගේ රූපෙයි කියලා. එතකොට මෙතන තමන් තමන් කියලා කෙනෙකුත් හම්බ වෙන්නේ නැහැ. පොත නැති තැන පොතමයි තමයි පොතෙන් පොතෙන්තර කෙනෙක් නැහැ. පොතෙන්තර තමනුත් නැහැ. පොතමයි තමන් කියන්නේ. බාහිරේම ප්‍රතිබිම්බයක් තමයි අපි මේ මම කියලා හදාගෙන ඉන්නේ. අපි කියවර අභ්‍යවකාශයේ ඉපදුනොත් කෙනෙක් බාහිරයක් නැහැ. එහෙනම් තමනුත් නැහැ. ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ බාහිරම ප්‍රතිබිම්බයක් තමයි අපි මේ අපි මේ මම ඉන්නවා කියලා කියන තැන තියෙන්නේ. දැන් මේ සත්‍ය ධර්මයේ දකිනවා නම් පොතෙන්තර මමෙක් නෑ කියනකොට දිත්තේ දිත්තමත්තං දුටු දෙයක් නෑ දුටු කෙනෙක් නෑ අන පොත කියලා දෙයක් නෑ එන පොත දකින කෙනෙකුත් නෑ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හම්බ වෙන්නේ නෑ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නෑ නිර්මලව ඒ ධර්මය ඔබට ඇහෙනවා. අර රූපය තුල ආත්මයක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නවා. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා අපි හිතන් ඉන්නවා. නමුත් හොඳට බැලුවොත් අර පොත නැති වෙන තැන මමත් නැහැනේ. ඒ වගේම මේ රූපෙත් පොත වගේ කණ්ණාඩියෙන්නේ පේන්නේ. පොත නැ පොත කියලා දෙයක් නැහැනේ අපි හදාගත් එකක්. ඒ මහා භූතනේ ගිනි ගත්තොත් ඔක්කොම පෘථිවියත් එක්කම ගිනි ගන්නවා. තමන්ගේ ශරීරේ හිත නැති නිසායි මැරුණයි කියන්නේ. මැරෙන්නේ හිතද කයද? මැරෙන්නේ කයද හිතද? හිත. හිත මැරෙන. ඒක නිසා කය පුච්චලා දාන්නේ දවන් එකට දාන. ඒක දුමක් වගේ නැති වෙලා යනවා. කොස් ගහක්, පොල් ගහක් ඕන එකක් එහෙම තමයි. කපලා කපලා ගිනි තියලා දැම්මොත් දුමක් වගේ නැති වෙලා යනවා. මුළු පෘථිවියම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා ලෝක විනාශය සිද්ධ වෙන්නේ අලු වෙලා නැති වෙලා යනවා කියන අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. ඔය අපි හිතන ඒවා කොහෙවත් නැහැ. ඒක තමයි සත්‍ය. ওই සත්‍යෙට මුණ දෙන්න අපිට හයියක් නැහැ. අපි මවාගත්ත සිතුවිලි ලෝකයක අතරමං වෙලා ඉන්නවා. ඒකයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. ඒක දෘෂ්ටියක්. මායාවක්. මාරූප මංච විඥානං කියලා කිව්වේ ඒකයි. මේ සිත මායාවක්. විඥාන මායාව. මේ ඔක්කොම මවනවා. අපි කියනවා මේ මේසේ මේ පුටුව අතට ඇල්ලුවොත් තද ගතියක්. ඇහැට පේන්නේ වර්ණයක්. කනට ශබ්දයක්. කොහෙන්ද මේසයක්? අපි හිතනවා මේසයක්. අපිට කලින් දුන්නා මේ රූපෙට ශබ්දයක් මේසේ කියලා. හැබැයි අපි ඇමරිකාවේ ඉපදුනා නම් ඕකට කියන්නේ ටේබල්. අපි චීනයේ ඉපදුනා නම් චීන් චීන් ගායි මොනවා කියයිද දන්නේ ඔය භාෂාවම බොරුවක් වෙනවා. භාෂාව බොරුවක් වෙන තැන කතා කරන සේරම සංකාරයක් වෙනවා. සංකාර කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. අපි ඇසුරු කරන්නේ සංකාර. අනිච්චාවත සංකාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝ. අන්න එක්ෂණික සිතක උදේවේ දකින්න සංකාර අනිච්චයි කියලා දකිනවා. සියලු සිතුවිලි අපි හිතන ඒවා චිත්තේන නියති ලෝකේ කිසිවක් හම් වෙන්නේ අනිච්චාවත සංඛාරා. උපාදවය ධම්මිනෝ ඇතුණු තැනම නැති වෙනවා ඒ සිත. උපජිත්වා නිරුද්ධාන්ති එතන එතනම නැති වෙනවා. තේසං උපසමෝසුකෝ. සාන්ත සුවයටපත් වෙනවා. ඒ ලෞතුරු සුවයටපත් වෙනවා. මේ ෂණේ දකින්නවා. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. ආර්ය භූමිය. ආර්ය භූමියේ සත්‍ය පුජ්‍යලයක් කෙනෙක් කියලා දෙයක් නැහැ. ඒක ඔක්කොම අපි හදාගත්ත නම් ටික. මේකේ මරණය කියන්නේ සිතුවිල්ල. මැරෙන්න කෙනෙක් නැහැ. හැම ෂණේම මැරෙනවා මේ සිත. සිත හැම ෂණේම මැරෙනවා නම් එක දිගට පවතින සිතකුත් නැත්තම් මරණය කියන්නේ බොරුවක් වෙනවා. අපිට ඒක දකින්න පින නැහැ. අපි ඒක නිසා මැරි මැරි හුටු පෙරාගෙන අඬ අඬ දුක් විඳිනවා. හැබැයි ඕක දැක්කොත් සදාතනික සෝයට වැටෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදස්සබ්බ සංඛාර සමතෝ. සබ්බුපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. එමය ශාන්ත එමය ප්‍රණීත සබ්බ සංඛාර සමතෝ අන සියලු සංස්කාර සිතුවිලි සමතේ වෙනවා. මේ සත්‍ය දකින්නවනම්. මේ දක් අල්ලගත්ත උපාදාන ගොඩ මේ නම් ගොඩවල් මැකිලා යනවා සබ්බූපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ රහ නැති වෙනවා අටලෝ දහමින් කම්පා නොවන ගුණය ඇති වෙනවා මහා පුරුෂෝ කියලා තන්ට එනවා යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති සම්බ්‍රූහි මහා පුරුෂෝ සේදසිම්බනි මජ්ජග අන්න ඔබ අන්ත දෙකක් නැති බව දකිනවා බාහිරයි සිතයි කියලා දෙකක් නැති බව දකිනවා දෙකම මායාවක් බව දකිනවා මජ්ජේ මන්තා නලිප්පති අන්න මැදක් ගැට ගැහෙන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව හමු වෙනවා ආර්ය භූමිය හමු වෙනවා ආර්ය භූමිය එයයි ආරෂ්ඨාංගික මාර්ගයේ එයයි සම්මා දිට්ඨියට එන තැන මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන තැන එතනයි. ලෝකයේ දෙයක් නැති බව දකින තැනයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ. විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාර. කායේ කායානුපස්සී විහෙරති. එයටයි සතර සතිපට්ඨානය වඩන්නේ. මේක භාවනා කරන දෙයක් නෙමෙයි. මේක කියනකොට තේරෙනවා. මේ මේ මේ සුතවත් සුත්තමය ඥානය තුලයි දර්ශනයටපත් වෙන්නේ සෝතාපන්න වෙන්නේ. සෝවාන් වෙන්නේ. සෝතාපන්න මාර්ගයට එන්නේ. අනුසෝතය තුල අපි මෙරි මෙරි ඉපදෙන මේ ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන හොටු පෙරාගෙන අඬන එක. අවිද්‍යා භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය. සතා සිව්පාවපාව ඉන්නේ එතනයි ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන. හැබැයි මේ බෞද්ධයා කියන්නේ භව නිරෝධෝ බාහිර පොතක් නැති බව දකින්න තරයි බෞද්ධයයි. පොත දරුවා පුතා ගෙවල් දොරවල් ඇඳම් පුටු අර නාගහ අඹගහ සේරම භවේ භව නිරෝධෝ දකින්න කෙනාට බාහිර දෙයක් හමු වෙන්නේ නැහැ එතනයි සම්මා දිට්ඨිය තියෙන්නේ අන්න එයයි සියලු දුකෙන් මිදෙන්නේ එතනයි සියලු දුකෙන් මිදෙන තැන මේ සේරම කතා කරන්නේ එකම තැනයි එනම් සිතුවිලි වලින් මිදෙන තැනයි දැන් සිතට එන අරමුණේ සත්‍ය දකින්න එන අරමුණේ දෙයක් නැති බව දකින්න පේනවනේ මේ හිතනවා කියලා හිතන්න. හිතන තැනක් දෙයක් නැති බව දකින්න. අන්න මොහොතට අවදිය එනවා. ලෝකෝත්තර භූමිය හමු වෙනවා. ලෝතුරු සුවයටපත් වෙනවා. මෙතනයි නිවන් මඟ තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි සියලු දේශනා එදිනෙදා කටයුතු කරනකොට පුරුදු වෙන ආකාරයේ සිත දකින ආකාරයේ ඒ මොහොත තුළට තමන් මොහොත දකින ආකාරය ඒව තමයි පැහැදිලි කරන්නේ. අපි හිතනවා ඔබතුමීට මේ ටික ප්‍රමාණවත් කියලා. ප්‍රායෝගික පැත්තේ අත්දැකීම් ලබනකොට තමයි ඔබතුමීට තියෙන අත්දැකීම් ඔබතුමිය ප්‍රකාශ කරන්න ඕනේ. වැටහෙනවද? දැන් ඔබතුමිය සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරනකොට මෙන්න මේ අවබෝධය ඇතුව කටයුතු කරනවා නම් බාහිර අපි හිතමු මොන හරි දෙයක් කෝපයක් බිඳෙනවා කියලා දිම වැටිලා ඔබතුමියට කලබල වෙන්නේ නැහැ, බනින්නේ නැහැ දරුවන්ට, කෑ ගහන්නේ නැහැ, ඔබතුමේ නිවෙනවා. අනේ නිවීම තමයි ඒ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිච්චසග්ගහනුපස්සී කියන නිවන තියෙන්නේ අනේ නිවීම තුලයි. ඒ අටලෝ දහමෙන් කම්පානෝන ගුණය ඇති වෙන්නේ අනේ නිවීම තුලයි. වැටහෙනවද? එහෙමයි ස්වාමීනි. ඔව් දැන් ඔබතුමිය සාන්ත සුවයටපත් වෙන්න ටික ටික ටික ටික කටයුතු කරන්න ඕනේ ධර්මයේ දැක දැක. මොහොතට දැන් හිතට එන අරමුණ තමයි සිත කියන්නේ. දැන් අරමුණ ඇත්ත කරගන්න යන්න එපා. අරමුණ එතනම හඳුනා ගන්න. දැන් මට මෙහෙම සිතක් ආවා. දැන් මට මේ ඇහැසට පේන සිතක්, වර්ණ සිතක්. දැන් මට මෙහෙම සද්දය. දැන් කපුටෙක්ගේ සද්දයක් එනවා. කපුටෙක් කියලා හිතන සිත. ඔය සිත මාරු වෙනවා දිහා බලන් ඉන්න හොඳට. හොඳින් ගමනක් යන්න වැඩි කලබල නොවි ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ගමන් සිතට ප්‍රතිපදාව හොඳින් දකින්න. ගොඩක් එදිනෙදා කටයුතු වලදී අර හැලහැප්පීම් වලට එන විශේෂ තැන් තියෙනවානේ අරමුණු වල ගැටෙන තැන්. අන්න එතනදී බලන්න වෙනද තරම් කම්පණේ නොවනවා නේද කියලා මේ සත්‍ය පෙන්නනවා නම් හිතට. යථාභූත ඥානය කියන්නේ මේ ඇත්ත පෙන්නනවා හිතට. බාහිර දෙයක් නැති බව. සිතේ දෙයක් නැති බව. එතකොට කම්පණය වෙන්නේ දැන් කවදා අපිටම ලෙඩක් හැදුනා දරුවට. අඬලා හැපිලා වැළපිලා වැඩක් නැහනේ. ඒවා අපේ සිතුවිලිනේ. අර යුතුයකම හොඳට කරන්න පුළුවන් එතකොට. නේද? ඔව්. ඔබට දැන් පුළුවන් ගමනක් යන්න. ඒ ගමන යන එක ඔබ ඔබ සතුයි. තම තමන් සතුයි මේ මාර්ගය අනේක. බුදුන් වහන්සේ හොඳින් වදාළනවා. ආනන්දය මම ජේතවනාරාමයට එන පාරක් කියයිද එන ආකාරයක් කියයිද ඔවුන් වෙන කොහෙවත් යයිනා මම කුමක් කරන්නද ආනන්දය කියලා මේක සාන්දිටික ධර්මයක් Tamanටමයි Tamanට සාන්දිටික වෙන්නේ තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒයි පස්සිකෝපනයකෝ ඇවිල්ලා ඕන කෙනෙකුට පුළුවන් බලන්න මේක. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්ටම දැනෙනවා මේක සත්‍යයක් බව. තමන් සියලු දුකෙන් මිදෙනවා. මැරිලා නෙමෙයි. මේ සදා අමරණීයත්වයටපත් වෙන්නේ මැරිලා නෙමෙයි මේ ජීවත් වෙනකොටම. මේ අවබෝධ වුණු මොහොතේ ඉඳලම සදා අමරණීයත්වයටපත් වෙනවා. ලෝතුරු සුවයටපත් වෙනවා. ශාන්ත සුවයක් දැනෙනවා. ඒක අපිට ගොඩක් අය කෝල් කරලා කියනවා. ආර්යයන් වහන්සේ අපිට ඒ අත්දැකීම තියෙනවා කියලා. ඒ සොයයට අපිටත්පත් වෙලා ඉන්නේ කියලා. අපිට ඉස්සර ගොඩක් කේන්ති කියලා දැන් අපිට එහෙම නැහැ කියලා. ඒ සත්‍ය ධර්මයක්. ඒක ඒකාන්තයි. ඔබටත් එය හමු වෙලා තියෙනවා. ඔබ මහා භාග්‍යවන්තයි. ලෝකෙ දිහා බැලුවම අපිට පේනවා මහා වියරුවෙන් ගිනි ගොඩකපත් වෙනවා. මේ ලෝක ප්‍රජාව මිත්‍යා දෘෂ්ටියේ ගිලිලා ඉන්නේ. විශ්වාස ඇදහිලි වල ගිලිලා ඉන්නේ. ප්‍රත්‍යක්ෂ දෙයක් වුන්ට ඇත්තටම මාණික්යක් වගේ වටිනවා. Tamanටම දැනෙනවා මේක සත්‍යයක් බව. දැන් වැටහෙනව නේද? ඔව් මේ වටිනාකමත් වැටහෙනවා. අපි කියුවා මේ සිතුවිලි වල තමයි අපිට දුක තියෙන්නේ. සිතුවිලි වලින් මිදුණු තැන මේ මොහොත තුළ තියෙන්නේ බුද්ධ ස්වභාවයයි. එතන සත්වේ පුජ්‍යලේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. සබහා දහම වගේ මහා මෛත්‍රියක් උපදිනවා. මුළු ලෝකෙම එකම ස්වභාවයක් දකිනවා. තමනුත් ඊට අයිති බව දකිනවා. අප්‍රමාණ චේත විමුක්තියක් චිත්ත විමුක්තියක් ඒ තුළ තියෙනවා. එයයි මෛත්‍රී බුදුන් කියන්නේ. මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නේ මේ මොහොතෙමයි. අර අවදිය තමයි බුද්ධ ස්වභාවය. එතන කෙනෙක් පුජ්‍යලයක් නෙමේ බුද්ධ කියන්නේ. සෑම සිතකම සිතුවිලි වලින් මිදුණු තැන බුද්ධ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වේ ඒකයි. සිතුවිලි වල ඉන්නකන් අපි අසරණයි. ඒ ඒ සිතුවිලි වලින් මිදුණු තැන අපි සරණ යන්නේ. අන්නේ ඒ ඒ සත්‍ය දැක්කොත් මෙතන දෙයක් නැති බව සිතුවිල්ලෙන් මිදෙනවා. අන්න එතනම අපි සාන්ත සුවයටපත් වෙනවා. අන්න එතනයි. නත්ති මේස වෙන සරණක් නැහැ බුදුන් සරණ ඇර. ඒ ධර්මයේ දැකීමයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණ වරගේ ධර්මයේ දකින්න කෙනයි බුද්ධ දකින්නේ. මේ අවබෝධය තුළ බුද්ධ සූත්‍රයක් වනවා. ශ්‍රාවක බුද්ධ. ඒ ආර්ය භූමිය ලෝකෝත්තර භූමියයි. ඉතින් ඒ සිතට එන අරමුණ දකින්න එකයි අපි කරන්නේ. අපිට කළ හැකි එකම දේත් එච්චරයි. ඊතුරු දේ සියල්ලම ඒ අනුවයි සිද්ධ වෙන්නේ. අපි කරන්නේ මොකද්ද? සිතට එන අරමුණ පෙන්නන එක සත්‍ය දකින්න එක. ඒකයි සංඝ කියන්නේ. එනේන අරමුණ දැක දැක මිදෙන එක. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වේ ඒකයි. අන්න තෙරුවන් සරණ යන සැබෑම ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ සෝතාපන්න භූමියේ ඒ සෝතාපන්න මාර්ගයට එන හැම කෙනෙක්ම නියත සම්බෝධි පරායනයි සුගති පරායනයි ඒ කාන්තේම සුගති එකයි උපදින්නේ ආය හදිසියෙන් මෙතන සර්ව කුඩ පොළොවට පස්සුනත් බය වෙන්න හේතුවක් නැහැ ඇයි ලෝකයක් නැති බව අවබෝධයි දුගතියකට වැටෙන්නේ නැහැ සංඥා සුකුම වෙනවා ඒකාන්තයෙන්ම සුගතියට යනවා. දැන් වැටහුණා නේද? තෙරුවන් සරණ යන ඒ සුගති පරායන වන ආකාරයේ වොස්සග්ග පරිණාම වන ආකාරයේ නිවනට නැමුණක් කොට පවතින්නේ කොහොමද කියන තැන දැක්කද? වැටහෙනවා නේද? දැන් ඔබට තෙරුවන් සරණ යන්න පුළුවන්. දැන් ඔබ බැටි ෆිල්මයකට රැවටිලා වඳිනවා නෙමෙයි. එහෙම නේද? එහෙමයි. සැබෑ මාරයන් වහන්සේලා යන භූමියට ඔබ එනවා. ඔබ මේ මාර්ගයට අවදි වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට අවදි වෙනවා. ඔබ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා දකිනවා. ඔබ නැවතත් මිත්‍යා දෘෂ්ටියට කිසි කෙනෙකුට ඇදලා දාන්න බෑ. මේක මායාවන් තියෙන දෙයක් නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ මොහොතේම සාන්දිටික ඇහෙනකොටම ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක්. වැටහෙනවද ඒක? එහෙමයි. සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනායිකෝ පච්චුප්පන්න ධර්මයේ මෙයයි. ඔබටත් ඒ වැටහෙනවා. එහෙනම් අපි හිතනවා ඔබට මේ ටික සමානක් කියලා. එහෙම නේද? ඔබ ප්‍රතිපදාවක කටයුතු කරන්න ඕනි. හොඳ ආත්ම විශ්වාසයෙන්, හොඳ ශක්තිවන්තව අර සතර සම්මා ප්‍රධාන වීරය අයවා අපේ දේශනාවල තියෙනවා අහනකොට අහනකොට ඔබටත් ඇහෙනව නේද? ඔව්. පැහැදිලි කරනවා කියලා නේ. ඒක ගොඩාක් වටිනවා. ඉතින් සමන් දුකෙන් මිදෙන එක තමයි හොඳම දේ. පොඩි කාලයයිනේ තියෙන්නේ. මේක සතෙක්ගේ කුසේ පිළිසිඳ ගත්තා කියන්නේ මේ සංඥාවල් ආයි ගැලවෙනවා ලේසි නෑ. මේ ස්කන්ධේ කොහේ කොහේ කොහේ කොහේ සකස් වෙනවද අපිටත් අත්‍තරම මහා මහා මේක ඇවිල්ලා මහා ඕගයක් සසර ඕගය. මහා ගිනි කන්දක්. ඒකටපත් වෙනවට වැඩිය හොඳයි ලැබපු මනුස්සාත්මයේ මේ සාන්තසෝයේ මේ මොහොතේම ලැබෙනවා. ඊගා මොහොතේ ඉඳන් මහා සුවයකින්නේ. ඒකම ප්‍රමාණවත් නේද? එහෙමයි ස්වාමීනි. ඒකනේ. හොඳමයි එහෙනම්. හොඳමයි එහෙනම්. ඉතින් හොඳින් ඔව් දෘෂ්ටි වලට යන්න එපා. දෘෂ්ටි වලින් මිදෙන්න හැම දෘෂ්ටියක්ම සිතුවිලි වලින් මිදෙන්න උත්සාහ කරන්න. එතකොට දෘෂ්ටි වලින් මිදෙනවා. සම්මා දිට්ඨියට එනවා. සිතුවිලි තියෙනකම්ම මිත්‍යා දෘෂ්ටිකයි. යමක දුකක තියෙනවා නම් හොඳට මෙනෙහි කරලා බලන්න මෙතන සිතුවිලි නේද තියෙන්නේ කියලා. එතකොට ඔබතුමිය එතනින් මිදෙනවා. එතකොට සම්මා දිට්ඨියට එනවා. පොඩි වෙලාවක් ඕනනම් එතන තියෙයි. ඒක ටික ටික අඩු වෙලා යයි දකින්නකොට දකින්නකොට හරියයි. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනකොට හරියනවා. වැටහෙනවානේ සද්ධා කියන්නේ සත්‍ය දකින්නවා. විරිය කියන්නේ ඒකට සත්‍ය වීරිය ගන්නවා. සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි සද්ධාව. ඉතින් ඒ සද්ධා වීරිය සතිය කියන්නේ එනේන අරමුණ ඒ විදිහට සත්‍ය දැකලා මිදෙනවා. සමාධිය අනිමිත්ත සමාධියක්. ලෝකයක් නැති බව දැකලා ලෝකයෙන් මිදෙන සමාධියක්. එයයි පංචේන්ද්‍රිය ධර්ම. ඒ බල ධර්ම වෙනවා කියන්නේ નિરાයාසයෙන්ම ඒ ස්වභාවයටපත් වෙනවා. තමනුයි ධර්මය කියන්නේ දෙකක් නෙමෙයි. Taman දිය වෙනවා ධර්මයටම. සබහා දහමට දිය වෙනවා. ධර්මය කියන්නේ සබහා දහම. වැටහෙනව නේ? එහෙමයි. එහෙමනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.